නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු මේ පින්කම උදෙසා වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදාවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂු සංඝයා අමතව දාලා භික්ෂු සංඝයා ඇමතුවේ සවැත් නුවර ජේතවනාරාමේදී උන්වහන්සේ ඒ වදාළ මේ දේශනාව සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේ තමයි සක්ක සංයුත්තේ තමයි සඳහන් වෙන්නේ. ඒ එතනදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි දුප්පත් මිනිසෙක් හිටියා. ඒ මිනිසයාට එදා වේල කන්න තිබුණේ ඒ මිනිසයාට හරි හමන් ඇඳුමක් තිබුණේ ඒ මිනිසයා බොහෝම අසරණ මිනිසෙක්. බොහෝම දුකසේ වාසය කළේ. ඒ මිනිසයා හිටියේ මේ සවැත් නුවර. හැබැයි මේ මිනිසයා කරුණු පහක් සමාදන් වුණා. කරුණු කීයක්ද? කරුණු පහක් සමාදන් වුණා. ඒ කරුණු පහ තමයි ඒ මිනිසයා සමාදන් වුණා ශ්‍රද්ධාව. කුමක්ද සමාදන් වුණේ? ශ්‍රද්ධාව. ඒ මිනිසයා සමාදන් වුණා සිල්වත් බව. කුමක්ද සමාදන් වුණේ? සිල්වත් බව. ඒ කෙනා දහම් දැනුම දිනු කරගත්තා. කුමක්ද දිනු කරගත්තේ? දහම් දැනුම. ඒකට කියනවා සුත. කුමක්ද කියන්නේ ඒකට? සුත. සද්ධා, සීල, සුත. ඒ කෙනා පුළු පුළුවන් හැටියට දාන